අපි ඔබට සඳහන් කළා අපි සාමාන්‍යයෙන් මේ පිරිත් සූත්‍ර භාවිතා කරන්නේ සජ්ජායනයට සහ ශ්‍රවණයට විතරයි. හැබැයි ඇත්තටම මේ හැම එකකම තියෙන්නේ ඊටාම ගැඹුරු කමටහන් මාලාවක් හිත හදාගන්න කැමති කෙනෙකුට සසර දුකෙන් අයින් වෙන්න කැමති කෙනෙකුට උපකාර වෙන හිත හදන්න උදව් වෙන ශ්‍රේෂ්ඨ ගුණධර්ම ටිකක් තියෙන්නේ. අපි ඉතින් ඒක ප්‍රායෝගිකව පුහුණු වෙනවා වෙනුවට සජ්ජායනයෙන් හෝ ශ්‍රවණයෙන් ආශිර්වාදයක් විදිහට පිටක් ගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කතා කරගෙන යන්නේ එතනින් එහාට ගිහින් කොහොමද මේ ගුණ අපි අපි තුලින් අත්දකින්නේ කියන කාරණය විස්තර කරගෙන යන දේශනා මාලාවේ අද ඉන්නේ සන්තුස්සකෝ ගුණය කියන ගුණය විස්තර කරන තැන. ඒ ඒ තැන දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ සන්තුස්සකෝ කියන්නේ. මේක සජ්ජායනයෙන් හෝ ශ්‍රවණයෙන් නතර කරන්න තියෙන දෙයක්ද? නැත්නම් අපි අපි තුල පිහිටුවා ගත යුතු දෙයක්ද කියලා බලමු. ඇත්තටම සන්තුස්සකෝ කියලා කියන්නේ සරලවම ගත්තොත් සතුටින් ජීවත් වෙනවා කියන එක. කෙටියෙන් කිව්වොත්. හැබැයි ඔබ හිතන විදිය සතුට නෙමෙයි. මම නිතරම සඳහන් කරනවා මිනිස්සු ලෝකය කියලා තියෙන දේවල් තමයි විශ්වාස කරන්නේ. ඒ පස්සේ තමයි යන්නේ. හැබැයි ඒ සතුට ගැන නෙමෙයි මේ කියන්නේ. පූර්ණ සතුටක් අපිට හදා ගන්න පුළුවන්. ඇත්තටම 100%ක් ඒ සතුට තියෙන්නේ රහතන් වහන්සේ තුල. නමුත් අපි යන්නේ රහත් වෙන්න නම් රහත් වෙන්න යන අපි ළඟත් ඒකාන්තයෙන්ම මේ ගුණය තිබී යුතු වෙනවා. නමුත් මේ සතුට කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ මේ සන්තුස්සකෝ කියන ගුණයෙන් සඳහන් කරපු සතුටයි මිනිස්සු හිතාගෙන ඉන්න සතුටයි මිනිස්සු පටලවගෙන ඉන්න හින්දා මිනිස්සු හිතනවා යෝගාවචරයන්ට නිවන් මඟ යන අයට ගිහි පැවිදි කවුරු නමුත් නිවන් මඟ යන අයට මේ සතුට සැනසීම එච්චර ගැළපෙන්නේ නැති දෙයක් කියලා හිතනවා. සමහර වෙලාවට මේ කියන සතුට මොකද්ද කියලා දන්නේ නැති නිසා මේ යෝග කර්මයට බහින යෝගියත් සමහර වෙලාවට හිතනවා මේ කියන සතුට අපි භුක්ති විඳින්න හොඳ නැති දෙයක්. ඒක කාමයට ගැළපෙන දෙයක්. ඒක කාමය වගේ දෙයක් කියලා හිතනවා. මොකද මේ මේ භාග්‍යතුන් වහන්සේ අදහස් කරන සතුටයි මිනිස්සු කියන සතුටයි දෙකක් කියලා දන්නේ නැති නිසා. හැබැයි ඒ වුණත් අනිවාර්යයෙන්ම යෝගාවචරයා ළඟ මේ ගුණය තිබිය යුතුයි. ඉතින් මේකේ වෙනස තමයි මිනිස්සු ඉතින් ඉන්නේ සතුට කියන එක යමක් නිස්රය කරගෙන යමක් නිස්රිත කරගෙන අපි ලබාගත යුතු දෙයක් කියලා හිතනවා. ඒ කියන්නේ මිනිස්සු හිතනවා අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ බාහිර යම් කිසි දෙයක් ලැබුණොත් අපි හිතන දෙයක් ලැබුණොත් බාහිර දෙයක් මත තමයි අපිට සතුට කියන එක එන්නේ කියලා මිනිස්සු හිතන් ඉන්නවා. පණ ඇති පණ නැති දෙකම. ඒ කියන්නේ මට සතුටින් ඉන්න නම් මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ මට. මේ දේවල් මට හිමි වෙන්න ඕනේ. මේ කෙනා මට හිමි වෙන්න ඕනේ. මේ මේ අය මා ළඟින් ඉන්න ඕනේ. එහෙම හිතනවා. මේ ළඟකදී මට කාන්තාවක් කතා කළා. සමහර විට යා මේ දේශනේ ඇහුවොත් මාත් එක තරහ වෙන්නත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. මාත් ගොඩක් අය තරහ වෙනවා. මේවා කෙලින් කියනවා කියලා. නමුත් මම නම ප්‍රකාශ කරන්නේ අවුරුදු 59ක් විතර මං හිතන්නේ. අවුරුදු 60ක් කියලා හිතමුකෝ. කාන්තාවක්. වෘතියෙන් ගුරුවරියක්. ඇයගේ දෙමව්පියෝ දෙන්න අම්මයි තාත්තයි අවුරුදු 6කට විතර කලින් මං හිතන්නේ මිය ගිහිල්ලා. ඊට පස්සේ ඊට අවුරුදු ගානකට පස්සේ යාට දරුවෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දෙන්න විදේශගත වෙලා තියෙනවා අධ්‍යාපන කටයුතු වලට. එතකොට මෙයා කියලා තියෙනවා තාත්තත් වයසයි. ඔහොම ඔයාලා ගියොත් තාත්තාට අසනීපයක් වුණොත් කොහොමද ඒක බාරගන්නේ? මේ මුණ දෙන්න බෑනේ කියලා යනවට ටික අකමැත්තක් ප්‍රකාශ කළා. නමුත් දරුවෝ දෙන්න ගිහිල්ලා ඒගොල්ලෝ ගිහිල්ලා ටික කාලෙකින් එයාගේ ස්වාමියාත් අසනීප වෙලා මැරිලා. දැන් මේ කාන්තාවට අවුරුදු 60ක් කියන්නේ ඉතින් එයාගේ ස්වාමියා ඉස්සර කාලේ බඳපු අය ඉතින් සාමාන්‍යයෙන් අපි හිතමු වයස වැඩි වැඩි ඇති කියලා හිතමුකෝ මම මට වයස අහන්න බැරි වුණා. අපි හිතමු එක්ක 60ක් හෝ 60ට වැඩි වෙන්න එපා මේ මේ ස්වාමියා. ඉතින් මේ කාන්තාව දැන් මැරිලත් මං හිතන්නේ මහත්තයා මාස 3ක් විතර වෙන්නේ නැති. තවම විඳවනවා. ඉතින් ඒකට පිහිටක් විදිහට තමයි මට කතා කරේ. ඉතින් මං ඇහුවා දැන් ඔබතුමීට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඊසේ නහයෙන් අඬාගෙන මම ගුරුවරියක් මම මෙහෙමයි කියලා ওই විස්තර ටික කියලා අනේ මෑණියෝ මම තනි වෙලා කියලා අඬන්න පටන් ගත්තා. මං කෝ ඉතින් මොකද්ද ඔගේ තියෙන ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නයක් නැහැ. මෙයා හිතනවා මෙයාට සතුටින් ඉන්න නම් අම්මා තාත්තා ළඟින්ම ඉන්න ඕනේ. සාමියා මැරෙන්න බෑ. අම්මා තාත්තා මැරෙන්න බෑ. දරුවෝ ළඟින් ඉන්න ඕනේ. එතකොට තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියලා. තනි වෙන්න බයයි. ඉතින් මං හිතන්නේ එයා මාත් එක්ක අය කතා කරයි කියලා. ඉතින් මොකද මම ඍජුව කතා කරන නිසා මම එයාට ඒ කතා කරපු වෙලාවෙත් බොහොම ඍජු උත්තර ටිකක් දුන්නා. ඉතින් මෙන්න මෙහෙම තැනක මිනිස්සු ඉන්නේ කියලා කියන තමයි මම කතාව කිව්වේ. මිනිස්සු හිතනවා මට සතුටින් ඉන්න මගේ වටේ මහා පිරිවර සේනාවක් ඉන්න ඕනේ. මට මෙන්න මේ කියන භෞතික බඩු ටික තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් මට තියෙන්න ඕනේ සතුටින් ඉන්න කියලා මිනිස්සු තමන්ගේ සතුට බාහිර දෙයක් මත පදනම් කරලා බාහිර දෙයකට පවර ළමාව සතුටින් තියන්න කියලා. මේ බාහිරය කියන්නේ වෙන එකක් තියාමෙන් මගේ හිතයි කයවත් මට ඕනි විදිහට තියන්න බැරි කොට ඒක අනාත්මයි කියන්නේ. මගේ හිතයි කයත් නිට්ටය නැති කොට අනිත්‍ය කොට මේ බාහිර කෙනෙකුට කොහොමද බාහිර දෙයකට කොහොමද අපි පවරන්නේ මාව සතුටින් තියන්න කියලා. මේ සරල කාරණේ මිනිසුන්ට තේරෙන්නේ නැහනේ. ඇත්තටම නම් මේ ලෝකේ තියෙන නියම සතුට තියෙන්නේ Taman තුල තියෙන තත්වයක් ඒක. තමන්ගේ හිත ඇතුලේ තියෙන තත්වයක්. ඒක මේ බාහිර දෙකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ සතුට ගැනයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ සන්තුස්සකෝ කියලා. මේක ඇතුළතින් ගන්න තියෙන දෙයක්. ඉතින් අර මිනිසු දන්නේ නමුත් සතුට වෙනවා කියලා මිනිසු දන්නේ අර බාහිර දෙයක් මත යැපිලා ගන්න සතුට නිසා මිනිස්සු හිතනවා යෝගාවචරයට සතුට කියන එක හොඳ නැහැ. සතුටින් ඉන්න හොඳ නැහැ. hina වෙලා ඉන්න හොඳ නැහැ කියලා. ඒ අර වැරදි වැටහීම නිසා. ඉතින් ඒ මිනිස්සු ඒ දන්නේ කාම නිශ්චිත සතුට. කාම වස්තු මත පදනම් වුණු සතුට. ඒක නෙමේ මේ භාගතුන් වහන්සේ කියන්නේ. අන්න ඒ නිසායි මේ සන්තුස්සකෝ කියන ගුණය අනිවාර්යෙන්ම යෝගාවචරයේ සතු වී යුතුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් ගොඩාක් යෝගීන් හිතනවා මෙන්න මෙහෙම දෙයක්. මේ යෝගාවචරය සමහරු හිතනවා මම ඉස්සර හිටියට වැඩිය දැන් සීලය තුල හික්මෙනවා. ඇත්තටම අපි යෝගාවචරය කියන්නේ එහෙමනේ මම කලින්ට වැඩිය සීලයක් මට තියෙනවා. කලින්ට වැඩිය මට යම්කිසි සමාධියකුත් තියෙනවා. අඩු ගානේ මම භාවනා කරන්න උත්සාහයක්වත් ගන්නවා කලින්ට වැඩිය. මට කලින්ට වැඩිය ප්‍රඥාව තියෙනවා. ඒ නිසා මට දැන් කලින්ට වැඩිය සතුට සැනසීම සහනෙ එන්න ඕනි කියලා හිතනවා. කලින්ට වැඩිය සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි. ඒ වුණාට මට ඉතින් ඒ නිසා මට කලින්ට වැඩිය ගොඩාක් සතුටින් සැනසීමෙන් සහනයෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මට ඒවා ලැබෙන්න ඕනේ, ලැබිය යුතුයි මට කියලා යෝගාවචරය හිතනවා. ඇත්තටම වෙන්නේ ඕකේ අනිත් පැත්ත. හිතුවට ඔහොම ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතනදී මම කලිනුත් වීඩියෝ වල ගොඩක් දේශනාවල සඳහන් කරලා තියෙනවා මේකට බැහැපු ගමන් ලොකු ඇවිස්සිල්ලක් ඇවිස්සෙනවා හිතුවට වැඩිය ලොකු වේදනාවල් ටිකක් හරහා යන්න තියෙනවා මූල් කාර්තුවේදී. එතකොට අර බලාපොරොත්තුෙන් එන්නේ මේකට බහැපු ගමම්ම සතුටින් ඉන්න ඕනි කියලා ඇවිස්සෙන්න බෑ කියලා ඒ ටිකෙන් ටික ටිකෙන් ටික සංසිඳෙන්න ඕනි කියලා හිතාගෙන ආවට වෙන්නේ වෙන එකක් හින්දා මිනිස්සු බයයි මේ මගට එන්න. ගොඩක් අය එතනින් ආපිට හැරිලා දුවනවා අම්මෝ හිටියටත් වැඩිය අවුලක් නෙවෙන්නේ මේ ධර්මයට ආවට පස්සේ කියලා මේක අතාරිනවා. මිනිස්සු දන්නේ නැහැ මේ සිස්ටම් එක වැඩ කරන හැටි. ඉතින් මේ මුලින්ම මේ මේකට බැස්ස ගමම්ම එන්නේ එහෙම වේදනාත්මක කලාපයක් කාලයක් වුණාට අන්න ඒක හරහා යන්න තරම් ඒ කාලය ගෙවා දමන්න තරම් අපිට විශාල ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඇත්තටම නියම ශ්‍රද්ධාව කියන එක තියෙනුනේ ඔන්න ඔතෙන්ටයි. අදහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. විශ්වාසනීය ගතියක් තියෙන්න ඕනේ මේ මාර්ගය ගැන. ප්‍රතිපදාව ගැන භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මයා ගැන මේ යන්නේ හරි පාරේ මුලදි මෙහෙම වෙනවා උනාට මේ කාලය පහු කරාට පස්සේ ඔන්න අර තන නිල්ලකට ගියා වගේ අපි ගමනක් යනකොට මහා කටු කොහොල් සහිත කැලෑවක් මැද්දෙන් ගිහිල්ලා ඔන්න සහනදායි තනබිමකට වගේ සහනදායි කාලයක් එනවා කියන එක බාරගෙන මේ වේදනාකාරී පීඩාකාරී කාලය හරහා යන්න පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් මේකට මූණ දීගෙන මේ ටික ටික හිත වැඩෙද්දි මේ දුක්ඛිත ස්වභාවය අයින් වෙලා ඇත්තටම නිර්ආමිස අතුට කියන එක එන්න පටන් ගන්නවා. වැඩි කාලයක් ඒක තියෙන්නේ පොඩි කාලයයි තියෙන්නේ මුල් කාර්තුවේ තියෙන්නේ. පස්සේ මේක හරහා ගිය ගමන් හරහා ගියොත් විතරයි එන්නේ. මේ දුක්ඛිත කාලය හරහා ගියොත් අර සාමකාමී බව කියන එක එන්න පටන් ගන්නවා. සන්තුෂ්ට ගුණය කියන එක එන්න පටන් ගන්නවා. ලද දෙයින් සතුට වෙන ගුණය හරියටම එන්න පටන් ගන්නවා. ඉතින් මේක දන්නේ නැති නිසා තමයි මේ ලෝකේ මිනිස්සු වැඩිපුර ප්‍රායෝගික මාර්ගයට බහින්නේ නැත්තේ. මේ මුල් කාර්තුවට මුණ දෙන්න බෑ. ඒක හරහා ගියාට පස්සේ තියෙන්නේ මෙහෙම කාලයක් කියලා දන්නේ නැහැ. ඉතින් ඇත්තටම නම් මේ සන්තුෂ්ට ගුණය මේ ලද දෙයින් සතුට වෙන ගුණය හරියටම ආව කෙනෙක් කවමදාවත් බාහිරට චෝදනා කරන්න යන්නේ නැහැ. බාහිරට ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ. එතකොට එහෙම කිව්වහම ඔබට තේරෙන්න ඕනේ ඇයි අපි බාහිරට චෝදනා කරන්නේ දුකක් ආවහම හේතුව අපි බාහිර තමයි තියාගෙන ඉන්නේ සතුට වෙන්න කියලා. ඉතින් දුකක් ආපු ගමන් අපි ඇඟිල්ල දික් කරන්නේ බාහිර ලෝකෙට තමයි. මොකද අපි හිතනවා බාහිර ලෝකේ පණ ඇති පණ නැති දේවල් තමයි මාව සතුටින් තියන්න ඕනේ කියලා. ඉතින් මට දුකක් ආවහම මං හිතනවා මට දුක එන්න හේතුණු වැරද්ද තමයි අර බාහිර පුද්ගලයා නැත්තම් මේ බාහිර දේ. ඉතින් ඇත්තටම සතුට කියන්නේ මොකද්ද කියලා හොයාගත්තු කෙනෙක් දන්නවා කෙනෙකුගේ සතුට තීරණය කරන්නේ බාහිර දේවල් මත නෙමෙයි මේක අපේ ඇතුළතම තියෙන දෙයක් කියලා දැනගත්තු කෙනා කවදාවත් Tamanට දුකක් ආවට ඒකට බාහිරට ඇඟිල්ල දික් කරන්නේ නැහැ මොකද එයා දන්නවා සතුට කියන එක තියෙන්නේ මගේ ඇතුළාන්තේ නම් මේ දුක කියන එකත් උරුම වෙන්න හේතු ටික සකස් උනේ මගේ ඇතුළාන්තෙන් කියන්නේ යාට තේරෙන්න ගන්නවා. ඒ නිසා තමයි එයා බාහිරට ඇඟිල්ල දික් කරන එක නවත්තන්නේ. චෝදනා කරන්නේ චෝදනා කරන්න යන්නේ නැත්තේ. ඉතින් නමුත් මේ මතක තියාගන්න මම මුලින්ම දේශනාවේ සඳහන් කළා වගේ මේ ගුණය 100ට 100ක්ම තියෙන රහතන් වහන්සේ තුල. ඉන් පහළ ඉන්න අය ළඟ ඒ ඒ මට්ටමින් තියෙනවා. ඉතින් යමෙක් සෝවාන්වත් වෙලා නැතිනම් වර එක අපි හරි ට්‍රැක් එකට වැටෙනවා වර එක අපි වැරදි ට්‍රැක් එකට වැටෙනවා. වර එක අපි හරියටම මේ සන්තුෂ්ටිය කියන එක දැනගෙන කටයුතු කරනවා වර එක අපි බාහිරට ඇඟිල්ල දික් කරන තැනට යනවා. ඉතින් අපි මේ தත්ත්වය දැනගෙන ඉස්සරහට යා යුත්තේ. ඉතින් මේ ගුණය 100ට 100ක් තියෙන රහතන් වහන්සේ තුලයි කියලා කිව්වට කියන නිසා අපි රහත් නෑ කියලා අපිට බේරෙන්න බෑ. ඉතින් මේක තියෙන්නේ රහතන් වහන්සේ ගාවනේ අපි රහත් නැති හන්දා ඔය චුට්ටක් එහෙම වුණාට කමක් නෑනේ කියලා අපිට වාසිය අරන් බේරෙන්න බෑ. ඇත්තටම කියනවා නම් රහතන් වහන්සේ ළඟ තියෙනවට වැඩියෙන් තියෙන්නේ රහත් වෙන්න යන කෙනා ළඟ. මොකද එයානේ එයානේ මිෂන් එකේ ඉන්නේ. එයානේ ක්‍රියාවේ එයානේ ප්‍රැක්ටිකල් පාරේ ඉන්නේ. එතකොට එයා ළඟ තමයි ඇත්තටම වැඩිපුර තියෙන්න ඕනේ. ටික ටික හරි මේක හදාගන්න අපි උත්සාහ ගත යුතු වෙනවා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් යෝගාවචරයා ළඟ මේ සන්තුස්සකෝ කියන ගුණය හදාගන්න හරි අමාරුයි. හේතුව සාමාන්‍යයෙන් මානව මනස පුරුදු වෙලා තියෙන්නේ මොනවා ලැබුණත් මදි කියන්නනේ. මොනවා ලැබුණත් මදි. එක දෙයක් ලැබුණාම ඒක ලැබුණාට පස්සේ තව දෙයක්. බලන්න හොඳට මම කියන්නේ වයසට ගිහිල්ලා ඉන්න කෙනෙක්ගෙන් අහලා ලැබිච්ච දේවල් ඇතිද කියලා මේ ජීවිත කාලේ පුරාවට දැනටව ලැබිච්ච ත්‍රික ඇති කියලා සෑහීමකටපත් වෙලාද ඉන්නේ කියලා බලන්න. ඔයගොල්ලොත් එහෙමයි. ඔයගොල්ලන්ට ගයක් හදා ගන්න ඕනි කියලා සාමාන්‍ය ගයක් හැදුවාම මදි. ඊට පස්සේ තට්ටු දෙකට හදන්න ඕනේ. ඒත් මදි. ඊට තව මොකක් හරි එකතු කරන්න ඕනේ. කවමදාවත් ඇති කියන තැන එන්නේ නැහැ. ඇති කියන තැනට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ මානසිකත්වයක ඉන්න මිනිස්සෙක් යෝගාවචර භූමියට ආවට පස්සේ එයාගේ මනස අර තවම වැඩ කරන්නේ පුරුදු රටාවට නිසා යෝගියාටත් හරියට කමටහන කියන එක සුද්ධ නොවුනොත් එයත් මේ භාවනාවේදී මොනවා ලැබුණත් මදි කියාගෙන චරුචරු ගාගෙන නාහෙන් අඬාගෙන තමයි ඉන්නේ. ඒ මොන අත්දැකීම ආවත් භාවනාවේදී එයාට ඒක වැරදි. ඇයි මෙහෙම වුනේ? ඇයි අර එහෙම වුනේ? මට අරක නෑනේ මේක නෑනේ ඊයේ වෙච්ච එක අද නෑනේ අර පොතේ තිබිච්ච එක නෑනේ ගගා ඉතින් චරුචරු ගානවා. කටු කොහලක යනවා වගේ තමයි. මොනවා ලැබුණත් එයාට වැඩක් නෑ. සතුට වෙන්න බෑ ලැබිච්ච දෙයින්. ඉතින් යෝගාවචරයාට ඇත්තටම කියනවා නම් යෝගාවචර භූමියට ආවට පස්සේ අනිත් කෙනෙකුට වැඩිය සතුට වෙන්න අසීමිතව දේවල් ලැබුණත් එයා අර ප්‍රතිඵල තණ්හාව වැඩිපුර තියෙන නිසා එයාට අර ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න බෑ. මොකද එයා ඉල්ලන්නේ 아무තු දේවල්. මැජික් වගේ දේවල් ඉල්ලන්නේ. යෝගාවචරය සහ ෂණිකව ඉල්ලනවා ප්‍රතිඵල. ඒ නිසා මේ හිමි හිමින් ලැබෙන ප්‍රතිඵලය ගැන එයාට සැනසීමක් නැහැ. මට මතකයි අපේ ලොකු සාංශේ එක තැනක දේශනා කරා අපි හිතමු අපි පැයක් පරයන්ක භාවනාවට යනවා කියලා. පැයක් පරයන්කයට යනවා ඉඳ ගන්න. ඉතින් මුළු පැයේම මුළු පැයම හිත විසිරීලා තිබුණේ කියලා හිතමු. එක චිත්තක්ෂණයක්වත් එක විනාඩියක්වත් හිත මූලික අරමුණේ ඒකාග්‍ර කරගන්න බැරි වුණා. මුළු පැයම හිත විසිරීලා කලබල වෙලා තිබුණා කියලා හිතමු. එතකොට ඉතින් යෝගාවචරයේ කනිවාරෙම නාහෙන් අඬනවා මුස්පේන්තු කරගෙන ඉන්නේ බලාපොරොත්තු සුන් කරගෙන ඉන්නේ. හැබැයි ඒ වෙලාවට ලොකු සාංශය මතක් කරනවා අඩු ගානේ ඒ පැයේ මම ඇහැ කන පියාගෙන මේ කය නිශ්චල කරගෙන හිත විතරක් අරගෙන හිතේ ස්වභාවය විතරක් බලාගෙන ඉද්දී මගේ සිල්පද ටික රැකුණනේ කියලා සතුටු වෙන්න බෑ කියන යෝගාචරයට. මදිද අහනවා ඒක. මොකද මේ පැයේ කිසිම සැකයක් නැහැ. 100ට 100ක්ම පාරිශුද්ධව තමන් සමාදන්ව හිටපු සීලය රැකිලා. ඇයි ඇහැ කන නාසය දිවකය ඔක්කොම වහගෙන ඉන්නේ. සීල් පදයක් බිඳෙන්න ඉඩ කඩක් ඇත්තේම නෑ මේ පරයන්ගයකට ගිය පැයේ. ඉතින් මම මේ පැයක් පාරිශුද්ධ වශයෙන්ම සුපරිසුද්ධ වශයෙන් මම සීලය ආරක්ෂා කළානේ කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙද්දි යෝගාවචරය අඬනවලු අනේ හිත එක තැනක නතර වුණේ නෑනේ කියලා අඬනවලු ඉතින් ඕක එක ආනිසංශයක් මේ සීලය හරි රැකුණනේ කියලා හිතන එක. ඒ විතරක්ද ඔය විදිහට හිත නන්නත්තර යනවා, ඔය විදිහට හිත විසිරෙනවා, සීසී කඩ යනවා කියලා හරි අපි දැනගත්තේ. මගේ හිත මෙහෙම තත්යකට තත්වකයි තියෙන්නේ කියලා හරි අපි දැනගත්තේ මේ භාවනාවට ගිය හින්දානි කියලා. ඒකත් එක්තරා ආනිසංශයක්. හිතේ ස්වභාවය අපිට තේරෙන්නේ භාවනාවට බැස්සොත් විතරයි. භාවනා නොකරන කිසිම කෙනෙක් අඩු ගානේ ඉත විසිරෙනවා කියන්නේ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සැකයි නම් ඔබ ගිහින් භාවනා නොකරපු කෙනෙක්ගෙන් අහන්න හිත විසිරෙනවා කියන්නේ මොකද්ද කියලා කියලා. දන්නේ නැහැ හිත විසිරෙනවා කියන්නේ මොකද්ද කියලා. ඉතින් හිතක් විසිරෙනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේත් භාවනා කරන්න ආපු කෙනෙකුට තමයි. ඉතින් ඒක හිතේ එක්තරා ස්වභාවයක්. අඩු ගානේ ඒක හරි දැනගත්තනේ. අඩු ගානේ මගේ හිත මෙච්චර චංචලයි කියලා හරි දැනගත්තනේ. දැනගත්තේ භාවනා කරන්න ආපු හින්දා. නැත්තම් මේක දැනගන්න බෑ. මම හිතන් හිටියට සුදු පිරුවට ඇඳගෙන හොඳට ක්‍රෙඩිට් දීගෙන මං මෙහෙම කෙනෙක් කියලා හිතන් හිටියට භාවනා කරන්න බැස්සහම තමයි තේරෙන්නේ මේ හිතේ තියෙන කඩප්පුලිකම. මේ හිත කොයි තරම් චපලද වංචාකාරීද කියලා තේරෙන්නේ එතකොටයි. ඉතින් අඩු ගානේ මම මං කවුද කියලා මගේ චරිතේ එක පැත්තක් හරි මන් දැනගත්තානේ. ඒවා ආනිසංස. ඉතින් යෝගාවචරයාට ඒක ගැන සතුටු වෙන්න බෑ. අනේ මේ එක සැරෙන්න පළවෙනි පාරෙන්ම පරයන්කයට ආවහම අහසින් ගියේ නෑනේ උඩින් ගියේ නෑනේ එලි පෙවුනේ නෑනේ සමාධිය ආවේ නෑනේ හිත එක්තැන්ුනේ නෑනේ කියලා අඬනවා. දෙවියනේ චුට්ටක් තේරුම් ගන්න සංසාරයක් පුරා අරමුණෙන් අරමුණට පැන පැන රහ බලපු මේ හිත මේ ජීවිතයේදීත් උපන් දවසේ පටන් තේරෙන දවසේ පටන් අරමුණෙන් අරමුණට පැන පැන දුවපු මේ හිත මේ ඉඳගත්තු එක විනාඩියකට විනාඩි 5කට 10කට ඒකාග්‍ර වෙයි කියලා හිතනවද? එහෙම වෙනවා නම් මේ ලෝකෙ කී දෙනෙක් මේ වෙනකොට නිවන් දකින්න ඕනේද? මේක මෙච්චර ලේසි නම් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න මෙච්චර කාලයක් පාරමී පුරන්න ඕනේද? හිත කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අඩු ගානේ ඒකවත් මතක් වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් ඒකවත් දන්නවනේ මේ භාවනා කරන්න ආවට පස්සේ. අඩු ගානේ ඒකවත් මදිද? ඉතින් අන්න එහෙම මේ ලැබිච්ච දෙයින් සතුට වෙන්න පුළුවන් ගුණේ නැති වුණොත් යෝගාවචරයට භාවනාවේදී සිද්ධ වෙන හැම දෙයක්ම හරහට හිටින්නේ. එයා හැම දෙයක්ම හරහට ගන්නවා. මොකද මනසේ පුරුද්ද ඒක. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ මේ తত্ত্বය මනසක හටගන්න හේතුව තමයි තවමත් යෝගාවචරයාගේ මනස තියෙන්නේ දේවල් ගොඩනගන්න. දේවල් රැස් කරගන්න තමයි එයාගේ මනස තියෙන්නේ. එයා නිවන් දකින්න කියලා ආවට එයා හිතනවා දේවල් රැස් කරගත්තොත් දේවල් ටිකක් ගොඩ ගහගත්තොත් තමයි නිවන කියන එක එන්නේ සතුට කියන එක එන්නේ කියන තියරියේ ඉඳන් තමයි එයා තාම භාවනා කරන්නේ. ඉතින් ඒ නිසා එයා හිතනවා එයා දැනට හොඳ දේවල් කියලා හිතාගෙන ඉන්න දේවල් ටික භාවනාවෙන් ලැබුණොත් ගොඩ ගහ ගන්න පුළුවන් වුණොත් රැස් කර ගන්න පුළුවන් වුණොත් ඔන්න භාවනාව දියුණුවයි කියලා. එයාට තේරෙන්නේ නෑ මේ මගේ කියලා හිතන් ඉන්න කයත් හිතත් දෙකම අතහරින්නයි මේ යන්නේ කියන එකවත් මතකෙට එන්නේ අර ලෞකික ජීවිතයේ තිබුණු සංකල්පය උඩ ඉඳගෙනම තමයි යාලා නිවන ඉල්ලන්නේ. කවදාවත් ලැබෙන්නේ නැහැ. කවදාවත් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ ඇත්තටම මේ නිවන මේ සතුට කියන එක තියෙන්නේ දේවල් රැස් කරන තැන නෙමෙයි අත්හරින තැන. මොකද දේවල් රැස් කරන තැන සතුට හොයන්නේ ලෞකික ක්‍රමයට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සන්තුස්සකෝ කියන ගුණය දේවල් රැස් කරන තැන නෙමෙයි. දේවල් අත්හරින තැන, දේවල් බිමින් තියෙන තැන තමයි ඇත්තටම සතුට කියන එක හටගන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට. එතකොට ඔබට තේරෙන්න ඕනේ ඔබ මේ මාර්ගයට බැස්සට පස්සේ ඔබට සතුට කියන එක එන්නේ නැතිනම් ඒ කියන්නේ මොකක් හරි අවුලක් තියෙන්නේ Tamange ළඟ. මම යන්නේ වැරදි සංකල්පයකින්ද කියලා හිතන්න තරම් ඔබට තියෙන්න ඕන නිහතමානී ගුණයක්. එහෙම නැති වුණොත් අර කටුකොහලක් අස්සෙන් යනවා වගේ හැම වෙලේම හිත සීරි සීරි සීරි සීරි විඳු විඳු තමයි ඉන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඔබ දැනගන්න ඕනේ ඔබ මේ යෝගාවචර භූමියට අඩිය තියුවට පස්සේ ඔබට දැනට තියෙන හැම හැකියාවක්ම හැම දක්ෂකමක්ම භාවනාවේදී ලැබෙන ඕනෑම අත්දැකීමක්ම අතහරින්න පුළුවන් වුණු තැන තමයි ඇත්තටම සැබෑ සතුට කියන එක හටගන්නේ. නිවන කියන එක එන්නේ අන්න එතකොටයි. ඒ අත්දැකීම් අතහරින්න බැරි නිසාම තමයි අර චරුචරු ටික එන්නේ. මොනවා වුණත් අඬන්නේ. හේතුව මොනවාරි ඉල්ලගෙන භාවනා කරන නිසා. ඉතින් ඒ නිසා ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඔබ මොනවාම හරි ඉල්ලගෙන භාවනා කරන තාක්කල් ඔබේ භාවනාව නම් දියුණු වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඔබ පොතේ දැනුම තියෙන විදිහට පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණණය කරන්න ඕවා ඉල්ලගෙන නම් විදර්ශනා ඥාන සාක්ෂාත් කරන්න සමාධි ඉල්ල ගන්න ධාන ලබා ගන්න ඕවා ඉල්ලගෙන නම් ඔබ භාවනා කරන්නේ ඔබේ භාවනාව දියුණු වෙන්නේ. ඒකයි මම කලින් දේශනාවකදී සඳහන් කරා හරියටම මේක වැඩෙන්න නම් නිවන පවා අතහැරෙන්න ඕනේ. මන් නිවන් දකින්න යන්නේ මට නිවන ඕනි ඕනි ඕනි කියන ඒ සිතුවිල්ල පවා අතහැරෙන්න ඕනේ. ඔබ භාවනා කළ යුත්තේ භාවනාව උදෙසා විතරයි. ඔබ සතිය පුරුදු කළ යුත්තේ සතිය උදෙසා විතරයි. ඔබ පුහුණුවේ යෙදී යුත්තේ පුහුණුව උදෙසා විතරයි වෙන කිසිවක් උදෙසා නෙමෙයි. අපි යමක් කරන්නේ යමක් ඉල්ලගෙන නම් යමක් කරන්නේ යමක් ඉල්ලගෙන නම් ඒ සිස්ටම් එක වැඩ කරන්නේ කාම නිශ්චිත ලෝකයේ. ඒ කියන්නේ ඒක හුදු ගනුදෙනුවක්, බිස්නස් එකක්, සර්විස් එකක් විතරයි. නිවනේ එහෙම දේවල් නැහැ. ගනුදෙනු නැහැ. මම මේක කරන්නේ අරක ඉල්ලගෙන. ඒක හම්බුනොත් මේක කරනවා. ඒ කියන්නේ අපි ඉන්නේ වැරදි ට්‍රැක් එකේ. මොකද භාවනාව මෙහෙම දියුණු වෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේ මොන හරි ඉල්ලගෙන භාවනා කරද්දී ඔබේ මනස භාවනා කරද්දි සිද්ධ වෙන දේ ගැන නෙමෙයි එතකොට අවධානය තියෙන්නේ ඔබ යමක් හොය හොයා යනකොට අර සිද්ධ වෙන දේ හරියට ඔබ නිරීක්ෂණය කරගන්න බැරුව යනවා. එතකොට ඔබේ මනස ට්‍රැක් එකෙන් පිටපනිනවා. ඇයි ඔබ හිතේ තියෙන දෙයක් ඉල්ලගෙන යන්නේ හොය හොයානේ යන්නේ. ඒ නිසා භාවනා කරද්දී සිද්ධ වෙන දෙයට අවධානය දෙන්න බැරි වෙනවා ඔබ වෙන මොනවා හරි ඉල්ලගෙන ගියොත්. ආන් ඒ නිසා තමයි මම කලින් කොමියුනිටි පෝස්ට් එකක් දැම්මා. දක්ෂ ගුරුවරයා බලන්න ඕනි තැන කියා දෙනවා මිසක් එතනදී බලද්දි පේන්නේ මොනවද බලන්න ඕනි. කියන්නේ බලන්න ඕනි තැන පෙන්නුවට ඔබ බලන්න ඕනි මොනවද කියලා කියා දෙන්නේ නැහැ. ඒකට එක්කෙනෙක් අන්ලයික් දාලා තිබුණා. එයා මේ අකමැති වෙලා එකට විරුද්ධව කමෙන්ට් එකක් දාලා දුන්නා. ඉතින් මට පව් හිතුණා. මොකද මේ සිස්ටම් එක දන්නේ නැති මිනිස්සු. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ගුරු දක්ෂ ගුරුවරයෙක් යෝගාවචරයට කරන්න ඕනි මොකද්ද කියලා කියනවා මිසක් කරාට පස්සේ ලැබෙන්න ඕනි ප්‍රතිඵල ටික ගැන කියන්නේ නැහැ. ඒකට හේතුව ගුරුවරයා ඔක දන්නවා. මොකද්ද මෙන්න මේ ටික තමයි ලැබෙන්නේ කියලා ප්‍රතිඵල ටික කියපු ගමන් යෝගාවචරයා ඔය ලණුව කාලා එයා ඊට පස්සේ භාවනා කරන්න යන්නේ අර ගුරුවරයා කියපු ඒවා කෝ එනවද? කෝ අරක තියෙනවද? ගුරුවරයා මේක කිව්ව එක එනවද? නැහැනේ. එතකොට එයාට තනිකරම පාර වර්ධිනවා. ඒ නිසා තමයි දක්ෂ ගුරුවරයෙක් කවදාවත් යන්න ඕනි පාර කියනවා මිසක් ඒ පාරේ යද්දි හම්බෙන්න ඕනි දේවල් ටික කියන්නේ නැහැ. භාගතුන් වහන්සේත් එහෙම තමයි දේශනා කළේ. එතකොට තමයි ඒ යෝගාවචරයා විවෘත මානසිකත්වයෙන් ඒ පාරට බහින්නේ. මොකද අපි 10 දෙනෙක් භාවනා කරන්න ගියොත් 10 දෙනාට ලැබෙන අත්දැකීම් 10 ආකාරයකට ලැබෙන්නේ. එතකොට අපි එක දෙයක් ගැන එල්ල කරලා කියපු ගමන් අර 10 දෙනාගේම භාවනාව එන හිටිනවා. මොකද එකිනෙකාගේ උපනිශ්‍රේ සම්පත් වෙනස්. එකිනෙකාගේ කෙලෙස් තියෙන මට්ටම් වෙනස්. එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන මට්ටම් වෙනස්. ඒ නිසා එයාට ලැබෙන අත්දැකීම ගොඩක් ලට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ අනුව තමයි ගුරුවරයා ඊළඟ උපදෙස් ලබා දී යුත්තේ. ඒ නිසා යෝගාවචරයෙකුට කරන්න තියෙන දේ කියනවා මිසක් කරාට පස්සේ සිද්ධ වෙන දේ කියන්නේ නැහැ දක්ෂ ගුරුවරයෙක්. කිව්වොත් එයා එල අනුව කනවා. මෙන්න මේ ගැටේට අහු වෙනවා. ලද දෙයින් සතුට වෙන ගුණය, සන්තුස්සකෝ කියන ගුණය එයාට හොයාගන්න බැරුව යනවා. ඒ නිසා මේ උග්ගලට අහු වුණොත් අන්තිමට ඔබේ භාවනාව වැඩෙන්නෙත් නෑ සතුටකුත් නෑ. මොකද ලැබෙන දෙයින් දේත් එක්ක සතුට වෙලා ජීවත් වෙන්න බැරි නිසා. ඉතින් ඇත්තටම ඔබට මේ සතුට කියන එක ලැබෙන්න නම් ඔබ භාවනා කරද්දි මොන දේ ලැබුණත් ඒ ලැබෙන දේ මනසින් අතහැරගෙන ඉස්සරහට යන්න පුළුවන් මානසිකත්වයේ තියෙන්න ඕනේ. ඉතින් අපි හිතාගෙන ඉන්නේ ඇත්තටම ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ මේ ලැබිච්ච දේ බදා ගන්නවා වගේ එකක් තමයි අපි හිතන් ඉන්නේ. නමුත් ඇත්තටම නම් මේ සතුට කියන එක තියෙන්නේ ලැබිච්ච දේ අතහරින්න පුළුවන්කම තියෙන තැන තමයි සතුට කියන එක අපිට ලැබෙන්නේ. ඉතින් මේ ලැබිච්ච දේ අතහරින්න පුළුවන්කම එන්නේ ඒකෙන් සතුටක් උපදිනවා කියලා එයාට තේරෙන හින්දා. එයාට තේරෙනවා ලැබිච්ච දේ බදාගත්තොත් <clears throat> සතුට එන්නේ නැහැ ගැටයකට අහු වෙනවා කියලා. ඉතින් මේක තේරෙන කෙනාට ලැබෙන ලැබෙන අත්දැකීම අතහැරගෙන හුදු නිරීක්ෂකයෙක් කියලා එයාට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට තමයි සහනය එන්නේ. මේ ලැබෙන ලැබෙන අත්දැකීම අතහැර ගන්න බැරි තමයි ගොඩාක් අය ඊයේ භාවනා කරලා පරයන්කේ සාර්ථක වුණොත් අද පරයන්කයට යන්නේ ඊයේ ලැබිච්ච අත්දැකීම ඉල්ලගෙන. නැත්තම් උදේ භාවනා කරද්දී ලැබිච්ච අත්දැකීම ඉල්ලගෙන තමයි හවස භාවනාවට යන්නේ. එතකොට යාට අර උදේ ලැබිච්ච එක අතහැරලා යන්න බෑ. එතකොට හවස උදේ ලැබිච්ච එක හවස ඉල්ලගෙන යනකොට වෙන්නේ මොකද්ද? හවස පරයන්කේ එහෙමම කඩා කප්පල් වෙනවා. ඇයි? එයා අර විවෘත මානසිකත්වයෙන් නෙමේ භාවනාවට ඉඳගන්නේ උදේ ලැබිච්ච එක ගන්න බලාගෙන. ඒතොර භාවනාව ඉස්සරහට යන්නේ. අන්න ඒ නිසා අපේ ලොකු සාංශය නිතරම මතක් කරනවා. ඔබ භාවනාව කියන එක දන දැනගෙන මේ යෝගාවචර භූමියට ඇවිල්ලා කොයිතරම් කල් පරණ පරණ වුණු කෙනෙක් වුණත් හැමදාම පරයන්කයට ඉඳ ගන්න කියනවා ආදුනිකයෙක් විදිහට. ඒ කියන්නේ අද තමයි මම ඉස්සෙල්ලම භාවනා කරන්නේ මේ ජීවිතය කියලා හිතාගෙන. ඒ කියන්නේ විවෘත මානසිකත්වයකින්. මීට කලින් මම කවදාවත් භාවනා කළා නැහැ. භාවනා කළා තිබුණා ඒක වැඩකුත් නැහැ. අද තමයි ඉස්සෙල්ලම මම භාවනා කරන්නේ. කියන ආදුනික මානසිකත්වයෙන් ඉඳගත්තොත් භාවනා දියුණු වෙනවා. අපි එහෙම නෙමෙයිනේ. අපි භාවනා කරන්නේ ලොකු පට්ටමක් එක්ක. මම මෙච්චර කාලයක් භාවනා කරලා තියෙනවා මම මෙච්චර කාලයක් හරියම කරලා තියෙනවා කියන ඒ මානසිකත්වයම එයාගේ භාවනාව ඉස්සරහට යන්න දෙන්නේ නැතුව නවත්තනවා. එතකොට එයාට වෙන්නේ අර එයා උදේ පරයන්කේ ලැබිච්චි කලින් පරයන්කවල ලැබිච්චි භාවනා කරද්දි ලැබිච්චි අත්දැකීම් ඉල්ලගෙන තමයි අදත් ඉඳගන්නේ. ගොඩාක් යෝගාවචරය කමටහන් සුද්ධ කරන්න ගියාම වාර්තාවල ඉදිරිපත් කරනවා මට අවුරුදු ගාණකින් මෙහෙම වුණා සාමින්හන්ස මේනින්හන්ස ඒක ආයි මට කවදාවත් ආවේ ඒ වාක්‍ය කියනකොටම තේරෙනවා. එයා ඒ වාක්‍ය කියන්නේ අවුරුදු ගාණකින් වෙච්ච අත්දැකීමට එයා ඇලිලා ඉන්නේ. එයා හිතනවා ඒක හරි කියලා. එයා ඒක ඉල්ලගෙන තමයි එයා අදත් භාවනා කරන්නේ. එදා ඒ වෙච්ච දේ ඉල්ලගෙන භාවනා කරන හින්දා තමයි අදවත් අවුරුදු ගාණක් ගිහිල්ලවත් එයාගේ හිත ඉස්සරහට යන්නේ නැත්තේ. ඒක තමයි එයා හොවෙලා ඉන්න උගුල. ඒ ලැබිච්ච දෙයින් සතුට වෙලා ඒක අත්හැරලා එයාට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ නිසා මෙතනදි මේ හරියටම සතුට කියන එක එන්නේ කොහොමද කියලා තේරිච්ච කෙනා ප්‍රතිඵල අපේක්ෂාවෙන් භාවනා කරන්නෙත් නැහැ. ප්‍රතිඵල අතහැරලා එතන එතන සතිමත් වෙවි එයා ඉස්සරහට යනවා නිරීක්ෂකයෙක් විදිහට සතිමත් වෙද්දි ලැබෙන්නේ මොකක්ද මොන අත්දැකීමක්ද යාට ලැබෙන්නේ ඒ මොකක් ලැබුණත් එයා ඒක බාරගෙන එතනම අතහැරලා ඉස්සරහට යනවා ඔච්චරයි භාවනාව ඕක තමයි අපි කීප දැනක සඳහන් කළා භාවනාව කියන්නේ කරන්න තියෙන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක් දිහා බලන් ඉන්න දෙයක් කියලා. ඉතින් කෙරෙන දෙයක් දිහා බලන් ඉන්නවා බලන් ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඕක තමයි. මොකක් සිද්ධ වුණත් ඒ සිද්ධ වෙච්ච දේ ඒ විදිහටම දකිනවා දැක ගන්නවා නිරීක්ෂකයෙක් වෙනවා දැකගෙන යාට යන්න දෙනවා. අතහරිනවා. ඒක තමයි ඔය ගොඩාක් අය කියන්නේ ගංගාවක් ගලනකොට ගඟේ යුරට වෙලා අර ගංගාව දිහා බලන් ඉන්න ඕනේ හුදු බැල්මෙන්. අතීත සංකල්ප මත කමෙන්ට් දෙන්න යන්නෙත් නැහැ, විවේචන දෙන්න යන්නෙත් නැහැ, විනිශ්චය කරන්න යන්නෙත් නැහැ, ගඟේ තියෙන දිගපළල බලන්න යන්නෙත් නැහැ, හොඳ හොඳ දේ යනවාද නරක දේ යනවාද කියලා බලන්න යන්නෙත් නැහැ. හුදු බැල්මෙන් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා එච්චරයි. ආන් එයාට මානසික සතුට සහනය කියන එක ලැබෙනවා. නැත්තම් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය භාවනා කරද්දි ගොඩාක් අයට මේ කියන ලද දෙයින් සතුට වෙන සන්තුෂ්කෝ කියන ගුණය නැති නිසා භාවනා කරද්දී අපි හිතමු අපි හිතමු යා ආනාපාන සතියට ඇවිල්ලා තියෙන්නේ අපි හිතමු හුස්ම දිහා යා බලන් ඉන්නේ. එතකොට එයාට හුස්ම පේනුණත් ප්‍රශ්නයක්. හුස්ම පේනුන් නැති වුණත් ප්‍රශ්නයක්. හුස්ම තුනී වෙලා ගියත් ප්‍රශ්නයක්. හුස්ම ටිකකින් ගොරෝසු වුණත් ප්‍රශ්නයක්. ඇඟ සැහැල්ලු වුණත් ප්‍රශ්නයක්. ඇඟ බරට දැනුණත් ප්‍රශ්නයක්. ඇඟේ කොහේ හරි තද වෙලා දැනුණත් ප්‍රශ්නයක්. ඔළුව බර වුණත් ප්‍රශ්නයක්. ඔළුව කඩා වැටුණත් ප්‍රශ්නයක්. මොනවා වුණත් එයාට ප්‍රශ්නයක් වෙනවා. මොන දේ අත්දැකීමක් ලැබුණත් භාවනාවෙන් එයාට අවුලක් වෙනවා. ඉතින් ඇත්තටම ඔය කිසිම දෙයක් ප්‍රශ්න නෙමෙයි. ඔය ටිකත් අත්දකින්න ලැබෙන්නේ ඇත්තටම මේ භාවනාව කියන එක කරන්න ආපු නිසා. සහ භාවනාවේදී සිද්ධ වෙන කිසිම දෙයක් ලැබෙන කිසිම අත්දැකීමක් වැරද්දක් නෙමෙයි. කිසිම අත්දැකීමක් වැරද්දක් නෙමෙයි. අපි තමයි ඒක හරිද වැරදිද කියලා විනිශ්චයකට යන්නේ. ඒ විනිශ්චයකට යන්නේ අපි අතීතයේ ගත්තු සංඥා නිසා. ඇත්තටම අපි භාවනාවක් කරොත් යමක් යම් අත්දැකීමක් ලැබෙනවද ඒකාන්තයෙන් මේ අත්දැකීම් ටික ලැබුණ යම් කිසි හේතු ටිකක් මත අපේම මානුෂීය තත්ත්ව මත ඒකක්වත් වැරදි නෙමෙයි. අපි ඒක වැරදි කියලා දාගන්නවා. හරි හෝ වැරදි කියලා දාගන්නවා. ඊට පස්සේ තමයි ওই ප්‍රශ්නේ හටගන්නේ. අපි ඔය භාවනා කරන්න ගියාම ලැබෙන අත්දැකීමක් ඒ ටික ලැබෙන හේතු ටිකක් තියෙනවා. ඒක හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. ඒක දන්නේ ගුරුවරයා. ඉතින් අපි හැබැයි ওই කමටහන් වාර්තා කරන්න ගියාමත් යෝගීන් කරන ලොකු වැරද්දක් තමයි ලැබෙන අත්දැකීම් ඉස්සෙල්ලම තමන් වර්ග කරගන්නවා මේ ටික තමයි කියන්න ඕනේ අර ටික නම් ඕනේ වැඩන්නේ කියලා. ඉතින් ගුරුවරයාට කියන්න ඕනේ ටික මොනවද නොකියන්න ඕනේ ටික මොනවද කියලා අපි දන්නවා නම් අපිට භාවනා කරන්න ගුරුවරයෙක් ඕනේ නැහනේ. ඒ කියන්නේ අපි දන්නවනේ හරි වැරද්ද මොකද්ද කියලා. අපි හරි වැරද්ද දන්නේ නැති නිසා තමයි අපිට ගුරුවරයෙක් ඉන්නේ. ඒ නිසා අපි භාවනා කරද්දී ලැබෙන හැම අත්දැකීමක්ම කිසිවක් අඩු වැඩි කරන්නේ නැතුව අත්දැකීම අත්දැකීම වශයෙන් ගුරුවරයාට වාර්තා කළ යුතුයි. එතකොට තමයි ගුරුවරයාට හරියටම තේරෙන්නේ මෙයාට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අපි එහෙම කරන්නේ අපි හොඳ නරක වශයෙන් ටිකක් ලේබල් ගහලා නරකයි කියන ටික හලලා හොඳයි කියලා හිතන ටික තමයි ගුරුවරයාට කියන්නේ. ඉතින් ඇත්තරම භාවනාවේ කොයි ටිකද හොඳ කොයි ටිකද නරක කියලා අපිට තේරෙනවා නම් අපිට ගුරුවරයෙක් ඕනේ නැහෙනි. තනියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ අතාර්ථය තේරුම් ගත යුතුයි. බලාපොරොත්තු ප්‍රතිඵල බලාපොරොත්තු අතහැරගෙන භාවනා කරන්න ඕනි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ මේ ගැටලුව මේ උගුලට අපි අහු වෙන්නේ නැහැ. ලැබිච්ච දෙයින් සතුට වෙනවා කියන ගුණය નિરાයාසයෙන්ම එනවා. දේශනා පොඩ්ඩක් දිග වුණත් මම පොඩි දෙයක් මෙතනදී එකතු කරනවා. හොඳට බලන්න ඔබේ සාමාන්‍ය ජීවිතය අරගෙන සාමාන්‍ය ජීවිතයේ ඔබට ලැබෙන ඕනෑම දෙයක් ඔබට අත්දකින්න ලැබෙන ඕනම දෙයක සතුටු වෙන්න පැතිකඩක් තියෙනවා. හැබැයි ඒ වුණාට අපි හොයන්නෙම දුක් වෙන්න තියෙන පැතිකඩ නේද? කුණු ටික නේද අපි හොයන්නේ. විඳවන්න තියෙන ටික නේද හොයන්නේ. ඊට පස්සේ ආතතිය අසහන වැඩි කරගන්නවා. ඉතින් බලන්නකො හොඳට ඇයි ඔබ සෝෂල් මීඩියා වල යන්නේ? නිවුස් බලන්නේ. මොකටද ඔබ සෝෂල් මීඩියා යන්නේ? ඇත්තටම රිදුම් කන ටික නේද ඔබ හොයන්නේ වය ගිහිල්ලා. කුණු ටික හොයන්නේ, ගොසිප් හොයන්නේ, ඕපදූප හොයන්නේ, වැරදි හොය හොයා හිත හිත කෙලෙසෙන, හිත රිදවන ඒවා හොය හොයා ඒවා කකා ජීවත් වෙනවා. ඔබ නිවුස් බලපුවාම ඔබට මොකද්ද වෙන්නේ කියලා තේරෙනවද? හැම දෙයකම හොඳ පැත්තක් තියෙනවා. අපි ඒක අල්ලන්නේ අපි ඒක අල්ලන්නේ නැහැ. අපි මනස පුරුදු කළාම තියෙන රිදවන රිදවන විඳවන රිදුම් කන ටික අල්ලන්නේ. මනස හුරු කරලා තියෙන එකයි. ඉතින් යෝගාවචරයත් මොනවා වුණත් රිදෙන පැත්ත තමයි අල්ලන්නේ. චරුචරු ටික තමයි අල්ලන්නේ. ඉතින් මේකට පුරුදු වෙච්ච කෙනෙක්ගෙන් කවුරු හරි ඇහුවොත් එම මේ කොහොමද ජීවිතය කියලා ඇහුවොත් චහ කිසිම වැඩක් නැහැ. දුකම විතරයි. කිසිම රහක් නැහැ. ඉතින් එහෙම උත්තරයක් එන එක අරුමයක් නෙමෙයි. මොකද ඔබ තෝරගෙන තියෙන්නේ ඒ පාර. ඇත්තටම ඔබට යන්න පාරවල් දෙකක් තියෙනවා. අනිත් පාර මේ සතුට හොයාගෙන යන පාර කිසිම බාධාවක් නැතුව ඔබේ ඇස් ඉස්සරහා පිට විවෘතව තියෙද්දී ඔපම තමයි තෝරගන්නේ අර රිදුම් කන විඳවන සතුටක් නැති පාර. ඔන්න ඔය වගේ තමයි භාවනාවේදීත් ඒ එන අත්දැකීම එකක්වත් ඇත්තටම බාධාවක් නෙමෙයි. ඔබ ඒකට දක්වන ආකල්පය ඒක සැකකරන එක ඒකට බය වෙන එක ඒක අදාහ ගන්න බැරි ගතිය ආපු ගමන් ඔන්න ඉතින් අවුලක් වෙනවා භාවනාවට බාධාවක් වෙනවා හරියට මේක එකම කාසිය දෙපැත්ත වගේ. ඔබ හැම වෙලේම අල්ලන්නේ රිදවන පැත්ත. සතුටින් ඉන්න පුළුවන් පැත්ත අල්ලන්නේ නැහැ. සතුට වෙන්න පුළුවන් ක්‍රමය ඔබේ ඉස්සරහා තියෙනවා. ඉතින් මේක වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන්නේ කුණු ටික ආහාර කරගෙන. කුණු ටික හිත රිදවන ටික අල්ලගෙන ඒක තමයි අපේ ආහාරය ජීවත් වෙන්න. ඇත්තටම කියනවා නම් අපිට දැනටම සතුටින් ජීවත් වෙන්න ඕනිවටත් වඩා දේවල් ටිකක් ලැබිලා තියෙනවා. අපි හැම කෙනෙකුටම එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් නෙමෙයි. හැබැයි ඒත් අපිට සතුට නැහැ. කොච්චර දේවල් ලැබුණත් නොලැබිච්ච ටික ගැන හිත හිතා තමයි අපි විඳවන්නේ. ඉතින් ඒ නිසා කොච්චර ලැබුණා වැඩක් නැහැ බඩපපුව දෙවිල්ලයි. ඒ මොකක් ලැබුණා ඊළඟට තව එකක් ඉල්ලනවා. ඉතින් අන්න ඒ ආකල්පය ඔබ වෙනස් කරගත්තොත් ඔබට හැම මොහොතකම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියන එක ඔබට තේරෙන්න ගන්නවා. භාවනාවේ වුණත් මොනවා වුණත් ඔබට සතුටින් ඉන්න පුළුවන් කියලා තේරෙන්න ගන්නවා. ඉතින් හොඳට බලන්න මම මේ ලෞකික මේ භාවනාව ගැන පැත්ත නෙමෙයි කතා කරන්නේ අනිත් පැත්ත. භෞතික දේවල් වැඩිපුර තියෙන මිනිස්සු ඉන්නේ ඇත්තටම Papuye ගින්දරෙන් කියලා ඔබ දැකලා තියෙනවද? සමහරට ඔබත් එහෙමනම්. භෞතික දේවල් ගොඩායි. සැප විඳින්න කියලා තමයි ලං කරගෙන තියෙන්නේ. හැබැයි ඇතුළ ඇවිලිලා, ඇතුළ පිච්චෙනවා. හැබැයි දුප්පතෙක්, දුප්පත් මිනිස්සෙක් සමහර විට එයාට එක වේලකට තියෙන කොස් ගෙඩියක් තම්බගෙන <clears throat> කිරි හොද්දක් හරි සම්බෝලයක් එක්ක හරි කාලා කටුමැටි පොලවක නිදා ගන්න තමයි තියෙන්නේ. එයාට භෞතික සැප නැහැ. හැබැයි හිතේ සතුටින් ඉන්නවා. හිත ඇවිලෙන්නේ ඉතින් අර භෞතික දේවල් තියෙන මිනිසුන්ට පිටින් බැලුවොත් නම් සුර සැප තියනවා වගේ තමයි තියෙන්නේ. හැබැයි ඇතුළට ගිහින් බැලුවොත් හැම කෙනාම විඳවනවා. මම විශාල පිරිසක් ආශ්‍රය කරලා තියෙනවා. මිනිසුන්ගේ දුක් ගැහැට අහලා තියෙනවා. හැම කෙනාම විඳවනවා. කොච්චර ලැබුණත් මදි, කොච්චර තිබුණත් මදි. ඉතින් මේ ලැබිච්ච දෙයින් සතුටු වෙන්න බැරි නම් දැවිල්ල කියන එක එනවා. ඉතින් ඒ ලෙඩේ වෙන කෙනෙකුට සනീപ කරන්න බෑ. ලැබිච්ච දෙයින් සතුටු වෙන්න බැරි ගතිය ඒ නිසා එන දැවිල්ල වෙන කාටවත්ම සනീപ කරන්න බෑ. ඒක සනീപ කරගන්න පුළුවන් ඔබට විතරමයි. ඒක විසඳ ගන්න පුළුවන් Tamanටම විතරයි. බලෙන් කරන්න බෑ. මොකද මේක හරිම අමාරු දෙයක් මේක හදාගන්න එක සතුටින් ඉඳපන් කියලා ටොකු වෙනලා කියා දෙන්න බෑ අපිට කියලා දෙන්න පුළුවන් පාර විතරයි මෙන්න මේ ක්‍රමයට ගියොත් නම් සතුට එනවා කියලා ඉතින් ඒක කරගන්න පුළුවන් ඔබටම විතරයි ඉතින් ඇත්තටම මේ ලද දෙයින් සතුටු වෙන්න බැරි ගතිය කොච්චර ලැබුණා සතුටින් ඉන්න බැරි ගතිය එන්න එන්න එන්න එන්න වැඩි වුණොත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය කියන බරපතල කෙලෙස් දක්වා වැඩි වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ඉතින් මේක හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ආර්යවංශ සූත්‍රයේ ඒක මේ වෙලාවේ පහදලා දෙන්න තියෙන වෙලාවක් නෙමෙයි. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මේ ලැබිච්ච දෙයින් සතුටු වෙන්න පුළුවන් ගුණේ හදාගත්තේ නැත්නම් ඒක තව විශාල බරපතල කෙලෙස් ටිකකට පාර කපනවා කියලා. ඊර්ෂ්‍යාව නිසා ගොඩාක් නරක දේවල් කරන්න ඉඩ කඩ තියෙනවා, ද්වේෂය නිසා, මානය නිසා. ඉතින් මෙතනට මට මතකයි එක තැනක මට ඒක ගුරුවරයෙක් කියලා දුන්නා. ඒක ගුරුවරයෙක් දහම් කරුණු කියා දෙද්දී උපමා දෙකක් කියලා දුන්නා. මේ ලෞකික ලෝකේ මිනිසුන්ට ලැබිච්ච දේෙන් සතුටු වෙන්න බැහැ කියන එක පෙන්නලා දෙන්න උපමා දෙකක්. පළවෙනි එක තමයි අපි දැන් ලෝකේ උසම කන්ද හිමාලය කන්ද කියලා දන්නවනේ. ඉතින් එතකොට හිතන්න කියනවා ওই හිමාලය කන්ද රත්තරන් බවට පත් වෙනවා. ඒක ඝන රත්තරන් වෙනවා. එතකොට ඒ මුළු රත්තරන් කන්දම හිමාලය කන්ද රත්තරන් කන්ද එක මිනිස්සෙකුට අයිතිය වශයෙන් පවරලා දෙනවා කියලා හිතන්නලු. එහෙම දුන්නොත් ඒ මිනිස්සයාට මොනව හිතේද කියලා අහනවා. එහෙම දුන්නොත් ඒ මිනිස්සයා හිතනවලු අනේ තව කන්දක් රත්තරන් වෙලා මට හම්බෙනවා නම් කියලා. හිමාලය කන්ද රත්තරන් වෙලා අයිතිය ලැබුණත් මිනිසුන්ට මදි. ඊට තව උපමාවක් කියනවා සාමාන්‍යයෙන් වැස්සට වහිනකොට වැටෙන්නේ වතුර බින්දුනේ. එතකොට හිතන්න කියනවා ඔය වතුර බින්දු වෙනුවට රන් කහවණු වැටෙන්නේ. කහවණු වැස්සක් වහිනවා. එතකොට ඒ එක වැස්සකට වැහැපු කහවණු ටික එකතු කරලා එක මිනිස්සෙකුට ඒ ධනය ටික දුන්නොත් ඒ මිනිස්සයා හිතනවලු අනේ හෙටත් වහිනවා නම් කියලා කහවණු වැස්සක්. අන්න එහෙමයි මේ මානව මනස. ඒක හදාගන්න බැරි මනසකට කවමදාවත් සහනෙන් ජීවත් වෙන්නත් බෑ, සහනෙන් මැරෙන්නත් බෑ. ඊළඟ ජීවිතය ගැන අහන්න දෙයක් නෑනේ. ගොඩාක් අයට මේ සැනසීම නැති වෙලා ගිහිල්ලා තියෙන තමන්ට ලැබිලා තියෙන දේන් සතුටු වෙන්න බැරි නිසා. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේ ගුණේ පිහිටලා ඉන්නවා නම් ඒ කෙනාගේ ආදර්ශයත් අරගෙන බොහෝ වෙලාවට මේ ගුණේ පිහිටපු අය ඇත්තටම අනිත් අයටත් මේ ගුණය ගැන කියා දෙනවා. ඒ ඒ ඒ ගුණය ගැන කියලා දෙන්න පුළුවන් හැකියාවක් එයාට එනවා. එතකොට තමන්ගේ ගුණෙත් නැති කරගන්න නැතුව තවත් කෙනෙකුට කියා දෙන්න පුළුවන් පෞරුෂයක් හැදෙනවා හරියටම මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ආවොත්. ඉතින් මේ ලෝකේ මේ ලෝකේ තියෙනවා මේක පහදලා දෙන්න බැරි මිනිස්සුත් ඉන්නවා සමහර මිනිස්සු ඉන්නවා මේ ගුණය තියන අයට නිඳා කරනවා ලැබිච්ච දෙයින් සතුටු වෙලා ඉන්න පුළුවන් අයට ද්වේෂය නිසා එක එක විදිහට එක එක අදහස් නිසා චෝදනා කරනවා නින්දා අපහාස කරනවා මේ ලැබිච්ච දේෙන් සතුටු වෙලා පාඩුවේ ඉන්න මිනිසුන්ට. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මොකද මිනිසුන්ගේ හිත ඒ තරමටම අද පහත් තත්ත්වයට ගිහිල්ලා මේ ලැබිච්ච දේෙන් සතුටු වෙලා ඉන්නවා කියන එක නිකන් නිවට කමක් වගේ තැනකට මිනිස්සු දකින්නේ. ඉතින් ඒ නිසා මේක ලෞකික ලෝකෙදි කොහොමද මේ මනස ලද දෙයින් සතුට වෙන ගුණයට ගන්නේ සහ ඔබ යෝගාවචරයක් නම් ඔබේ මනස කොහොමද භාවනාවේදී ලැබිච්ච දේන් සතුට වෙන තැනට ගන්නෙ කොහොමද කියලා වෙලාවේ හැටියට මම සරලව පහදලා දුන්නේ විනාඩි 40ක් විතර මේ වෙනකොටත් ගිහිල්ලා මම හිතන්නේ මෙච්චර වෙලා අහයි කියලා මිනිස්සු මේක. ඉතින් ඔබ මතක තියාගන්න ඕනේ ඇත්තටම ඔබේ නිවන් මඟ වැඩෙන්න නම් මේ කියන ගුණය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබේ භාවනාව එක තැන කැරකෙනවා. එතකොට දැන් ඔබට නුවණක් කියලා තියෙනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ මේක සත්‍යයනා කර කර හිටියට මේක අහා හිටියට ඔබේ නිවන් මඟ වැඩෙන්නේ මේක ඔබ තුල හදා ගන්න ඕනි ගුණයක්. ලැබිච්ච දේෙන් සතුටු වෙන ගුණේ. හරින්ම සැහැල්ලුවක් සහනයක් එනවා. බලන්න මේක අහද්දි ඒක හිතද්දි පවා මනසට පුදුම නිදහස් නිදහස් වෙනවා. නිකන් කූඩුවක් ඇතුළේ ඉඳලා එළියට ගියා වගේ ෆීලිං එකක් එනවා. මොකක් හරි ඇතුළේ හිර වෙලා ඉඳලා එළියට ආවා වගේ. එච්චර සහනයක් මේ ලැබිච්ච දේෙන් සතුටු වෙලා ඉන්න එක. ඒ නිසා ඉතින් ඔබට ඇත්තම සැනසීම කියන එක ඕනි නම් මෙලොව පරලොව සහනෙන් ජීවත් වෙන්න ඕන නම් නිවනට අවශ්‍ය නම් ඔබට මේ ලද දෙයින් සතුට වෙන සන්තුෂ්කෝ ගුණය තමන් තුළ ඇති කරගන්න සිද්ධ වෙනවා. මම හිතනවා ඒ ගැන ඔබට යම්කිසි වැටහීමක් එන්න ඇති කියලා අදර දේශනාව නතර කරනවා අපි ඉදිරියේදී ඊළඟ දේශනාවෙන් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.